මම හිතනවා අද දවසේ ධර්ම සාකච්ඡාවේ තාමත්ම ප්‍රයෝජනවත් වෙන බොහෝ කරුණු අපි සාකච්ඡා කළා. ඉතින් හැම දිනාටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අනෙකුත් මහත්ම මහත්මීන්ටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. තව කාරණයක් මෙහිදී සිහිපත් කරන්න ඕන අද විශේෂයෙන් මම ඒක මතක් කරන්න හිතාගෙන හිටියේ අපි 2014 වර්ෂයේ ඉඳලා ආරම්භ කරපු සතාධික කටින පින්කම් මාලාව. ඒ කියන්නේ දුෂ්කර විහාරස්ථාන තෝරගෙන ඒවාහි වස් ආරාධනාවට දායක පින්තුන් යොමු කරලා වස් ආරාධනා කරලා එකම දවසේ එකම මොහොතේ කටින පින්කම් 100කට අධික ප්‍රමාණයක් සිද්ධ කරලා සත්‍යක්‍රියාවක් කරන්න මේ රටට සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුදුරු වෙලා රටත් ශාසනයත් සුරක්ෂිත වෙන්න කියලා. ඉතින් අපි දැන් අවුරුදු 9ක් ඒ සත්‍යක්‍රියාව කළා මේ 10 වෙනි අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දෙත් අපි කොහොම හරි ඒ සත්‍යක්‍රියාව කරන්න උත්සාහ කරනවා. නමුත් අපිට මේ වසරේ දායක පිරිස ටිකක් අඩු වෙලා තියෙනවා. තවම පන්සල් 80ක් විතර තමයි බාරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් ආරාධනා කරනවා අපේ මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන සහ මේ සාකච්ඡාව ශ්‍රවණය කරන පින්තුන් ලොකු බරක් හිතට ගන්නේ නැතිව කටින චීවරයට සහ ඒ පූජා කරන පුද පරිස්කාර ටිකට පමණක් හෝ දායක වෙලා ඒ බඳු කටන පින්කමකට දායකත්වය ලබා දෙන්න කැමති පින්වත්තුන් ඉන්නවා නම් තව 30 දෙනෙකුට විතර අවස්ථාව ඉතුරු වෙලා තියෙනවා නොවැම්බර් මාසේ 5 වෙනිදා තමයි කර්ණ චීවර පූජාව මේ සැරේ යොදාගෙන තියෙන්නේ ඒ සතාදික කර්ණ පින්කම් මාලාව. ඉතින් ඊට කලින් ඔක්තෝබර් මාසේ 20 20 වෙනකොට අපි ඊටු ටිකක් සම්පූර්ණ කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දේශනාව අහන්න මේකට සම්බන්ධ වෙන සහ මේ අහන අය තව දන්න යාළු මිත්‍රයින්ට දැනුවත් කරලා අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේ වර්ෂයේ මේ ඔක්තෝබර් මාසේ 20 වෙනිදාට කලින් තවත් පන්සල් 30කට පමණ දායකත්වයෙන් දරලා ඒක අර කටින පින්කමක් කරන්න පෙරහැරක් කරන්න ඕන පන්සලේ සුණු පිරියම් කිරීමක් කරන්න ඕන කියන පදනමේ නෙමෙයි මේ යෝජනාව කරන්නේ කර්ණ චීවරයට සහ එදාට පූජා කරන පුද පරිස්කාර ටිකට විතරක් හෝ දායකත්වයේ දරලා අපිට කර්ණ පින්කමක් කරන්න පුළුවන් කියලා යම් කෙනෙකුට හැඟෙනවා නම් අපිට කතා කරන්න කතා කරලා මේ දවස් 15 ඇතුළත අපි ඊටු ටික සම්පූර්ණ කරගෙන මේ වර්ෂයේ එකම දවසේ එකම මොහොතේ කටන පින්කම් 100කට අධික ප්‍රමාණයක් සිද්ධ කරලා රට සාසනය සුරක්ෂිත වෙන්න කරන සත්‍යක්‍රියාවට දායක වෙන්න සම්බන්ධ වෙන්න කියලා හැම දිනකටම මෙත් සිතින් ආරාධනා කරමු. එහෙනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි නිමවටපත් කරමු. අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඒ වගේම අරියවිමල හාමුදුරුවෝ අරණදම්ම හාමුදුරුවෝ ඇතුළු අද දවසේ සහභාගී වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඒ වගේම සහ සම්බන්ධ වුණු සුපුරුදු අපේ දායක පින්වත් පිරිසට විශේෂයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා සියලු දෙනාගේ ධර්මඥානෙ දියුණු වේවා හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා පැවැත්වීමේ කුසලය සුඛ ප්‍රතිපදාවෙන් තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් මහා නිවන් අවබෝධ කරන්න මේ කුසලය ඔබ අප හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමි හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කරමින් අප සියලු දෙනාගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස ඔබ වහන්සේ මේ කළ කටයුත්ත නිසා ඔබ වහන්සේට පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම සූම් එකේ අපේ හාමුදුරුවෝ අහලා තියෙනවා පින්කම සඳහා විමසීම් කළ යුතු අංකයක් ලබා දෙන්න කියලා. අපේ දුරකථන අංකයටම කතා කරන්න ගැටලුවක් නැහැ. එතකොට අපිට පුළුවන් ඒ සඳහා අවශ්‍ය යොමු කිරීම කරන්න. එහෙම දෙනාටම කරවසක්. බුද්ධික පුතා අම්සරේ හඳුරන්නේ අපේ දුරකථන අංක මේ සම්බන්ධ වෙන අයට හම්බුනේ මේ chat එකේම දාන්නම් හම්බුනේ. ඒක නේද? ඔව් එතනින්ම දාන්න. එහෙනම් ඒගොල්ලන්ට ඒක බලා ගන්නකම් ටිකක් වෙලා තියලා මම අවශ්‍ය කෙනෙක් කොහොමම ලියාගත්තත් කමක් නැහැ 0.773යි 761යි 3.3.3 0.773යි 761යි 3.3.3 හොඳයි ධර්ම යාත්‍රා ගෲප් එකටත් ඒක දාන්න. බුද්ධික මහත්මයා ත්‍යාගී දුවත් ඉන්නව නේද තාම? එහෙමයි දාන්න කම්පරණේ අවසරයි. යාත්‍රා ගෲප් එකටත් දාන්න. කටින පින්කම් සඳහා විමසීමට කියලා අපේ අංකේ දාන්න. හොඳයි හොඳයි අවසරයි. හරි. තරොස්සන්න.